මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. සාදු සාදු සාදු සාදු සාදු ආජීවෂ්ටම සීලය සමාදන් වෙන නමස්කාර බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි අපි යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි मिच्छाजीवावेनमणि सिक्खापदं समादयामि शरणेन सद्धिं आजीवाठमगसीनं धम्मं साधुवं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितम् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य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 බලාපොරොත්තු වෙනවා. ඒ නිරෝධ සත්‍ය ලෝකයායතෙක් නොඇසූ විරු එකක් බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනකුයි අපි ඉදිරියට ගත්තේ. ඉතිවුත්තක පාළියේ තිකනිපාතයේ මේ ගාථා තුන හඳුන්වලා දෙන්නේ මෙන්න මෙහෙම පාඨයකින්. උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං අරහත් භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදැයි මම විසින් නැසන ලදී වදාරපු කාරණේ කෙටියෙන් සඳහන් වෙන්නේ රූපෙහි භික්කවේ අරූපා සන්තතරා අරූපෙහි නිරෝධෝ සන්තතරෝති මහණෙනි රූප தත්වයන්ට වඩා රූප ධානවන්ට වඩා අරූප ධාන ශාන්තිය අරූප ධාන වලට වඩා නිරෝධේ ශාන්තිය ඊළඟට ප්‍රකාශ වෙනවා කෙටියෙන් මෙන්න මේ කොනක් කාරණයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා එහිලා මෙසේද කියනු ලැබේ කියලා ඔන්න ඊළඟටයි අර ගාථා තුන දක්වන්නේ ඒ ගාථාවල අර්ථය අපි බලමු යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ රූප ධානවලට එන්නත රූප tattවලට රූප භවවලට එළඹෙන යම් සත්‍යෝ වෙද්ද ඒ වගේම යේච අරූපට්ඨායිනෝ අරූප භවයන්හි සඳහා සිටින යම් සත්‍යෝ වෙද්ද නිරෝධං අපජානන්තා නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භවං නැවත නැවත භවයට පැමිණෙනවා යේච රූපේ පරිඥාය යම් කෙනෙක් රූපයේ தත්ත්වයේ පිළිසින්ද දැනගත්තා නම් ඒ වගේම අරූපයේ සුවසංචිත අරූපයන්හි රඳන්නේ නැත්නම් නිරෝධේ තේ විමුච්ඡanti තේ ජනා මච්චුහායනෝ ඒවයිත් නොරඳා යම් කෙනෙක් නිරෝධී විමුක්ත වෙද්ද ඒ සත්‍යයෙන් තමයි ඒ අය තමයි මායя පළවහරින් ඊළඟට කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපදී උපදීපටි නිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ දේශේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පද කයින් නිර්පදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා කායේන අමතං ධාතුං පුසයිත්වා නිරුපතින් උපදීපටි නිස්සද්දං සච්චිතත්වා උපදීපටි නිස්සද්ද කියලා කියන උපදීන අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශ්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේසේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං නික්ෂෝකී වූ කෙලෙස් රජස් රහිත වූ ඒ නිර්වාණ තත්ත්වය ප්‍රකාශ කර දේශනා කර. ඕකයි ඒ ගාථාවල අදහස. එතකොට මේ ගාථා වලින් කියවෙන අදහස අපට ඊ타මත්ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය. මේ දීඝනිකායේ එන පොට්ටපාද සූත්‍රයේ දී ඒකේ නිදාන කතාව හැටියට දැක්වෙන්නේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලයක පොට්ටපාද කියන පරිබ්‍රාජකයා සිය ගණන් පරිබ්‍රාජක පිරිසක් එක්ක මල්ලිකා රාමයේ නමිති මල්ලිකා දේවිය ඒ අන්‍ය තීර්ථකයන් සදා තනුශාලාවෙහි වාසය කළා. බුදුරජාණන් වහන්සේ එක දවසක් සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙලා කර්මනා කරනවා සවැත් නුවරට පිණ්ඩපාතය ඇතුළු වෙන දැන් කල් වැඩි මම යන්න ඕන මේ පොට්ටපාද පරිබ්‍රාජික ඉන්න මල්ලිකාරාමයට පොට්ටපාද පරිබ්‍රාජික හමු වෙන. ඊළඟම අදහස් කරලා බුදුරජාන් වහන්සේ ඒ දිශාවට වඩිනකොට පොට්ටපාද පරිබ්‍රාජික ඒ වෙන වේලා වෙනකොට බොහෝ තැන්වල ඔහම සඳහන් වෙනවා යන්න තීර්ථයෙන් පිළිබඳව. අර ඒ පරිබ්‍රාජික පිරිස් එක්ක ධර්මානුකූල නොවන දෙතිස් කතාවෙන් යුක්තව උස් හඬින් හඬ නගමින් කතාමින් කරමින් හිටියා. පොට්ටපාද පරිබ්‍රාජක ඈතදීම දෙකල භාග්‍යතුන් වහන්සේ වඩිනවා. තමන්ගේ පිරිස නිහඬ කළා. භවත්නි නිහඬ වෙන්න නිහඬ වෙන්න. ඔන්න භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ නිහඬියාව ප්‍රිය කරන කෙනෙක්, නිහඬියාවට වර්ණනා කරන කෙනෙක් කියලා කිව්වහම ඔන්න පිරිසත් නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. එනකොටම පොට්ටපාද පරිබ්‍රාජකයා ස්වාගතම් කියලා පිළිගත්තා. වඩින්න භාග්‍යතුන් වහන්සේ බොහොම කාලෙකින් මේ මේ පැත්තට ආවේ කියලා උස් ආසනයක් බුදුරජාණන්සේට පනවලා බුදුරජාණන් වහන්සේ වැඩ ගුණාට පස්සේ මිටි ආසනයක ඉඳගත්තා. ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ පොට්ටපාද පරිප്രാජකෙන් අහනවා පොට්ටපාද මං එන වෙලාව වෙනකොට ඔබ හැම මොකද්ද කොයි විදිහ කතාවකද ඒදලා හිටියේ. එතකොට පොට්ටපාද පරිබ්‍රාජකය කියනවා භාමිනී භාග්‍යතුන් වහන්සේ, "ඊබඳු කතාවල් භාග්‍යතුන් වහන්සේට අහන්න දුර්ලභ නෑ. ඒ කතාව තිබී ඒවා කියනෝන්නේ වෙන මාතෘකාවක් මතු කරනවා. මොකද්ද? ඊටාම වැදගත් මාතෘකාවක්. ස්වාමීනි මේ පහුගිය දවස්වල අ කුතුහල ශාලා නමිති ඒ කාලේ ඔය ආණ්ඩෙට නොයෙකුත් විවිධ සමන බ්‍රාහ්මණීන්ට එකතු වෙලා රැස්වීම පවත්වන්න ඉඩ තිබුණු කුතුහල ශාලාවේ රැස්වුණු ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස අතර මෙන්න බෙමඳු කතාවක් මතු වුණා. කෙසේද අபிසඤ්ඤා නිරෝධය වෙන්නේ? අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ පින්වතුනි සංඥාවේ ඉහළ මට්ටම් නිරුද්ධ වීම කෙසේ වෙන එකක්ද කියලා. මේ මාත්‍රිකාව මතු වුනහම මේ කොටපාඩම් මේ කතා කරන්නේ මේ මාත්‍රිකාව මතු වුනහම ඇතම් කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා. අහේතු අපච්චය කියන්නේ හේතු ප්‍රත්‍ය කිසිවක් නැතිවයි සංඥාව පුරුෂයෙකු තුළට ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. සංඥාව ඇතුල් වුණාම මේ පුද්ගලයා සංඤී වෙනවා පිට වුණාම අසංඤී වෙනවා. ඔන්න එක්කෙනෙක් එක කොල්ලක් කියාපු මතය. එතකොට තව කොල්ලලා කියනෝ නෑ නෑ ඒක එහෙම නෙවෙයි වෙන්නේ. සංඥා පුරුෂයාගේ ආත්මය. ඒ ආත්මය ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙන අවස්ථාවේ මේ පුද්ගලයා සංඥී වෙනවා පිට වුණාම අසංඥී වෙනවා. ඔන්න ඒගොල්ලෝ කියන අபிසංඥා නිරෝධය. ඔන්න ඊළඟ තුන්වෙනි කොල්ලක් කියනවා. තුන්වෙනි කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි වෙන්නේ. ඉන්නවා බොහොම මේ ඔය 이르දිමත් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මහා අනුභව සම්පන්න ඒ ශ්‍රමණ බ්‍රාහ්මණීන් අර පුද්ගලයා තුලට සංඥාව ඇතුල් කරනවා පිට කරනවා. සංඥාව ඇතුල් කර හැටියේ ඒ පුද්ගලයා සංඤී පිට කරාම අසන්නේ. හතරවෙනි කොල්ලක් කියනෝ නෑ නෑ ඒකත් එහෙම නෙවෙයි. ඉර්ධිමත් මහා ඉර්ධිමත් මහානුභාව සම්පන්න දේවතාවුන් ඉන්නවා. දේවතාවුන් අර පුද්ගලයාගේ හිත ඇතුළට සංඥාව ඇතුල් කරාම සංඤී වෙනවා පිට කරාම. ඉතින් මෙන්න මේ කතාව අහන් හිටිය අවස්ථාවේ භාග්‍යතුනි මේ මේ පිටවාද කියනවා මට භාග්‍යතුන් සිහිපත් වුණා. භාග්‍යතුන් මහත් සිහිපත් වුණා. මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති භාග්‍යතුන් වහන්සේ මට සිහියට නැගුණා කියලා ඔන්න ඊළඟට කෙලින්ම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා කෙසේද භාග්‍යතුන් වහන්සේ කෙසේද ස්වාමීනි අபிසඤ්ඤා නිරෝධේ වන් දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පිළිබඳ කතන්දර ඉදිරිපත් කරන්න කලින් මේ පින්නතුන්ට අතුරු කාරණයක් මතු කරන්න මේක මේ දේශයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අගේීමට උපකාර වෙන මේ යෝය කාලය වෙන විට ಭಾರತೀಯ ಯೋಗಿ ಚಿಂತನೆ එක්තරා තීර්ණාත්මක තැනකට ඇවිල්ලා ප්‍රශ්න කර තැනකට ඇවිල්ලා උබතෝකොටික තත්වයකටපත් වෙලා හිටියේ. ඒ අය සංඥාව ඊටාම ඉහළ මට්ටමට ගියා. දැන් මේ පින්නුත් අහලා තියෙනවා මේ ඒ යුගයේ වෙනකොට ಭಾರತයේ ඒ නේව සංඥා නා සංඥා කියන උතුම් தත්ත්වේ නේව සංඥිකින් தත්ත්වයට ගිහිච්ච අයත් හිටියා. අහලා තියෙනවා මේ අපේ බෝධිසත්ව ඒ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍මණය කළා. සලාගෙන ගිය ආචාර්යවරු දෙන්නා ආලාරකාලාම උද්දකරාමපුත්ත. එයින් ආලාරකාලාම කියන ආස්ථාරයවරයා ආකින්චඤ්ඤායතන කියන අරූප ධාන තත්ත්වය ලබාගෙන හිටියා. ඊළඟට උද්දකරාමපුත්ත ආචාර්යවරයා නීව සංඥා නාසඤ්ඤායතන කියන ඉහළම අරූප ධාන තත්ත්වය ලබාගෙන හිටියා. නමුත් මේ බින්න තුන අහලා තියෙනවා. ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ ආචාර්යවරුන් දෙන්න තොල් හොලවනකොට වචන කීපයක් කතා කරනකොට ඒ ඔක්කොම තත්ත්ව ලබාගෙන ඒ අය ආචාර්යත්වයෙන් පුදද්දිම මෙතන නිවන නෑ කියලා නික්ම ගියා. අන්න එතනදී අපිට යමක් හිතන්න තියෙනවා. ඒ අය හිටියේ එක්තරා තීරණාත්මක තැනක. උත්තරයක් නැති ප්‍රශ්නයක. ඒ උත්තරයක් නැති ප්‍රශ්නය මැදුම් සංගියේ එන පංචත්තේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම. සංඥා රෝගෝ, සංඥා ගණ්ඩෝ, සංඥා සල්ලං, අසංඥා සම්මෝහෝ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං නේම සංඥානා සංඥා. ඒකේ තේරුම. ඒ අයට තේරුණා මේ සංඥාම කරදරයක්. සංඥාව රෝගයක්, සංඥාව ගඩක්, සංඥාව උලක්. නමුත් අනිත් පැත්ත බලනකොට අසංඥා සම්මෝහ සංඥාව නැතිවීම තුලින් මෝහයට වැටෙනවා. ඒක නිසා ඒකට අතරමැදි තත්වයක් හැටියට විසඳුම මොකද්ද? මේව සංඥානා සංඥා සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අපි පහුගිය දේශනාවල මේ පින්නතුන්ට ඒක උපමාව කළේ සීසෝ පැදිල්ලක්. මොනකොටිම ගියොත් ඒ යෝගයෙන් සීසෝ පදමින් හිටියේ. සංඥාවද අසංඥාවද කියලා. ඔන්න ඔහොම තත්වයක් තීරණ තත්වයකදී බුදුරජාණන් වහන්සේ මේ මේ ඉදිරියේ මේ ප්‍රශ්නේ තිබුණේ. ඔන්න එතන ඉඳලා ඉන්නා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන ආකාරය බලමු. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පළමුවෙන්ම පොට්ටපාද. ඒ යම් ශ්‍රමණ බ්‍රාහ්මණින් කිව්වනම් හේතු අප්‍රත්‍යව හේතු ප්‍රති කිසිවක් නැතිව සංඥාව ඇති වෙනයි පුරුෂයෙකුට කියලා. එයා මුලම වරද්ද ගත්තා. එයා මුලම වරද්ද ගත්තා. මොකද හේතුව? ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ධර්මානුකූල නිගමනය. සහේතු හි පොට්ටපාද සප්පච්චය පුරුෂස්ස සංඥා උප්පජ්ජන්ති නිරුද්ධන්ති නිරුද්ධන්ති හේතුප්‍රත්‍ය සහිතවයි පුරුෂයෙකුට සංඥාව ඇති වෙන්නේ නිරුද්ධ වෙන්නේ. ඔන්න ඊළඟට වටිනා සිද්ධාන්තමේ පාඩයක් සඳහන් වෙනවා මේ පින්තුන් එක හොඳට හිතේ දරා ගන්න. නැවත නැවත අර සින්දුවක ධ්‍රුවපදයේ වගේ නැවත නැවත බුදුරජාණන් වහන්සේගේ විවරණේ ඒ ඒ සිද්ධාන්තමේ පාඩය මතුවෙනවා. මොකද්ද? සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ. සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ කියන්නේ ශික්ෂාව තුලින් ශික්ෂණය තුලින් සංඥාව උපදිත්. ඇතම් සංඥාව උපදිත්. ඊළඟට සික්ඛා ඒකා සංඥා නිරුද්ධ. ශික්ෂාව තුලින් නැතම් සංඥාව නිරුද්ධ වෙනවා. ඔන්න ඒ સિદ્ધාන්තය මතු කරලා ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ ඒක ස්පුට කිරීමට ඒක ඒක ඒක ඔප්පු කිරීමට ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. කුමක්ද ඒ ශික්ෂා කුමක්ද ඒ ශික්ෂාව කියන කොන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපි කෙටියෙන් දක්වමු මේ අවශ්‍ය ටික මේ බොහෝ තැන්වල සඳහන් වෙන නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් සම්බුදු කෙනෙක් ලෝකයේ උපදිනවා. භාග්‍යවත් සම්මා සම්බුදු කෙනෙක් උන්වහන්සේ ඉපදිලා දෙවියන් මරුන් බමුණු සහිත මේ ලෝකයේ යථා ස්වභාවය අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර දැන පදාරලා මුලමදාග යහපත් වූ ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනාව අහනවා යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් අහලා ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන ශාසනය පැවිදි වෙනවා. ශාසනය පැවිදි වෙලා සීල සම්පන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. සන්තුට්ඨි කියලා කියන ඒ ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම යුක්ත විවේකයට ගිහිල්ලා තමන්ගේ හිත අභිජ්ජා, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, පීචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ගෙන් සිත මුදා ගන්න. අභිජ්ජා කියලා කියන්නේ කාම ඡන්දයේ හැටියට සමහර තැන්වල දැක්වෙනවා. ඉතින් මෙන්න මේ නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරගන්නවා. පිරිසුදු කරගෙන ඊළඟට අන්න අර ඒ තන්පත්ව ඊළඟට සඳහන් වෙන්නේ මේ නීවරණයන් ඔන්න එතන ඉඳලම තියෙන පටිච්චසමුපාදයේ ක්‍රියාත්මක වෙන හැටි. මේ පින්නතුන්ට බලා ගන්න පුළුවන්. ඒ ධානයට ලං වෙන ආකාරය මේ විදිහටයි සඳහන් මේ ධර්මයේ. ඒ භික්ෂුව තමාදුල නීවරණයන් ප්‍රහීන වූ බව ඒ ප්‍රත්‍යවේක්ෂා කළ බලනකොට හිතලා බලනකොට ප්‍රමෝදයක් ඇති වෙනවා. දැඩි සතුටක් ඇති වෙනවා. ඒ දැඩි සතුට සංසුන් කරගෙන ප්‍රීතියකට හරව ගන්නවා. ප්‍රීතිය ඇති සිතෙහි කය සංසුන් වෙනවා. ප්‍රීතිමත් සිත ඇති නිසා සංසුන් වුණු කය තුලින් සියුම් සුවයක් විඳිනවා. ඒ සුවය තුල සිත සමාධිමත් වෙනවා. එතකොට ඊළඟට ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන්සට ප්‍රකාශ කරන්නේ මෙහෙම. ඒ භික්ෂුව කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් සිත මුදාගෙන විතර්ක ਵਿਚාර සහිත විවේකයෙන් හටගත් පීතිසුඛයේ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා. ඔන්න එතෙන්දී අර ආයත්තන්න සිද්ධාන්තේ මතු කරන බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ කලින් යම් කාම සංඥාවක් තිබුණා නම් එය නිරුද්ධ වුණා අර ශික්ෂණය තුලින්. ඒ වෙනුවට විවේකජ පීතිසුඛ සුඛම සත්‍ය සංඥා කියලා කියන ප්‍රථම ධානයට අයිති ඒ කාමයන්ගේ නිවත්වීම කියලා කියන විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය ඇති සියුම් සත්‍ය සංඥාව ඇති කියලා කියන සංඥාව ඒ භික්ෂුව තුල ඇති වෙනවා. ඔන්න ආයිත හවුරු කරන බුදුරජාන් වහන්සේ අර පාඩේන් ඒවම්පි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥානෙවි. මෙසේම මෙන්න මේ පොට්ටපාද මේ විදිහට තමයි ශික්ෂාවෙන් නැතම් සංඥාව උපදින්නේ. නැතම් සංඥාව නිරුද්ධ වෙන්නේ. ඔන්න ඊළඟට දෙවෙනි ධානයට යන හැටි. කෙටියෙන් සලකා ගන්න මේ පින්නතුන්. එතකොට ඊළඟට කියන්නේ කොතිකුත් සෑදම්මයි කියලාත් ඇති. ඊළඟ ඒ ඒක ගොරෝසු තත් ඒ ප්‍රථම ධානය නැවත නැවත පුරුදු කරනකොට ඒ යෝගියාට තේරෙනවා එතෙන් මංග අංග ගොරෝසු රළු හැටියට ඒවා තමයි ඔන්න පළමුවෙන්ම විතක්ක ਵਿਚාර. ඒක නිසා ඒ දෙවෙනි ධානයේදී කරන්නේ විතක්ක විචාර සංසිඳීමෙන් ඒ වෙනුවට සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයක් මතු කර ගන්නවා. එතකොට ඒ භික්ෂුව පිළිබඳව වන බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ ඒ භික්ෂුවට කලින් තිබුණු විවේකජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥා කියන එක. විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ඥාන පිළිබඳ සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට සමාධියෙන් හටගත් සමාධිච ප්‍රීති සුඛං සුගම සත්‍ය සංඥා. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය පිළිබඳ සියුම් සංඥාවක් තියෙනවා. ඒවම්පි සික්ඛා උප්පන්නන්ති ඒවම්පි සික්ඛා නිවන. ඒ මේ විදිහට එක ශික්ෂාවක ශික්ෂාවකින් එක තත්වයක් එක සංඥා මට්ටමක් අතහැරෙන්නේ එක සංඥා මට්ටමකටපත් වෙන්නේ. ඔන්න ඔහම කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි ධ්‍යානය. ඒකෙදි කෙටියෙන් සලකා ගන්න. එතෙන්දී තියෙන්නේ ඒ වික්ෂුවට තේරෙනවා ප්‍රීතිය කියන එකත් ඒකත් ගොරෝසු වැඩි. එතකොට ඊළඟට මේ ප්‍රීතිය ඉවත් කිරීමෙන් ඊළඟට එතන කියන්නේ උපේක්ෂාසුක. අමුතු විදිහේ උපේක්ෂාසුකයක් නිදිනවා තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේ. එතකොට මේ වික්ෂුව පිළිබඳව කියනවා ඒ උපේක්ෂාසුක උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා. අර කලින් තිබුණ සමාධිච පීති සුඛ සුකුම සත්‍ය සංඥාව නැති වෙනවා. ඒ වෙනුවට ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා කියන ෘත්‍ය ධානයට අයිති ඒ සංඥාව ඒ භික්ෂුවට ඇති වෙනවා. ඒ සංඥාව ඇති වුණාම ඒ පිළිබඳව සංඤී වෙනවා. ඒක දැනගන්න. ඔන්න ඊළඟට කියනවා මේ ෘත්‍ය ධානයේ තියෙන ඒ සැප දුක දුක් දුම්නස් ඔක්කොම ඉවත් කරලා ඊටාත්ම ඊටත් වඩා සියුම් වූ අදුක්කම සුඛ අදුක්කම සුඛ සත්‍ය සංඥා ඒක මතු කරගන්න චතුර්ථ ධාන අවස්ථාව. ඒ ඒ භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර කලින් තිබුණ උපේක්ඛා සුඛ සුගම සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අදුක්කම සුඛ නොදුක් නොසුව සියුම් සත්‍ය සංඥාවක් ඇති වෙනවා. ඔන්න එතකොට ඒ වෙනකොට හතරවෙනි ධානයට ඇවිල්ලා. ඔන්න ඊළඟට ඒ රූප ධාන. ඔන්න රූප ධාන සමතික්‍රමණය කරන හැටි ඊළඟට දැක්වෙනවා. ඒ භික්ෂුව රූප සංඥාවන් ඉක්මවීමෙන් රූප සංඥාවත් එක්ක යන පටිඝ සංඥාව කෙලවර කිරීමෙන් ඒ එක්කම යන නානත්ත්ව සංඥාව විවිධත්වයේ පිළිබඳ සංඥාව මෙනෙහි නොකිරීමෙන් අනන්ත ආකාශය ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන ඒ නිමිත්ත අරගත්තු ආකාශ අනන්ත ඡායතන සමාපත්තියට සමවැදෙනවා. එතකොට මේ භික්ෂුව පිළිබඳව තියෙන ධර්මතාව පරිස්සම්පාද ධර්මයන් දක්වන දක්වන මේ භික්ෂුවට කලින් තිබුණා. රූප සංඥාව නිරුද්ධයි ඒනුට ආකාසානංචායතන සුකුම සත්‍ය සංඥා ආකාසානංචායතන පිළිබඳ සියුම් සත්‍ය සංඥාවක් ඉදිරියට ඒ වෙනුවට ඇති ඊළඟට එතන ඉඳලා ඔන්න ඊළඟට ඒ ඒ අරූප ධාන වශයෙන් තියෙන පළවෙනි එක ඊළඟට කියවෙනවා ඒ වික්ෂුව ඒ ආකාසානංචායතන ඒකත් ඉක්මවලා ඒ ආකාශයේ ප්‍රයමුණු විඥානය අනන්තයි විඥානය අනන්තයි කියලා විඥානං ඡායතනෙට භික්ෂුවපත් වෙනවා. පත් වුණාම ඒ භික්ෂුව පිළිබඳව වෙන වෙනස දක්වන්නේ කලින් තිබුණ ආකාස අනංචාරන් සුගම සත්‍ය සංඥාව, සියුම් සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අන්න අර විඥානංචාරන් සුගම සත්‍ය සංඥාව මතුවෙනවා. ඒවම්පි එතනත් බුදුහාමුදුරු පෙන්වන ආයතත් ඒවම්පි සික්ඛායක උපද්දන්ති ඒවම්පි සික්ඛා නිරුඥාන. එසේ මෙන්න මේ විදිහට පොද්ධපාද ශික්ෂාවෙන් එක් සංඥා මට්ටමක් නිරුද්ධ වෙන්නේ උපදින්නේ කියලා ඒ විදිහට ඊළඟට ඔන්න ඔන්න ඊළඟට එනවා 아무තු අවස්ථාවක්. ඊළඟට මේ ඒ භික්ෂුව විඥානං ඡායතනත් ඉක්මවලා කිසිවක් නැත කියලා කියන නත්තිකින් තිනත්තිකින් කියන ඒක නිමිත්ත කරගෙන සිතාමත්ම සියුම් වූ ආකින්චඤ්ඤායතනයටපත් වෙන සමාපත්තියටපත් වෙන. ඒ භික්ෂුව පිළිබඳව මෙන්න මෙහිම සඳහන් වෙන්නේ. කලින් තිබුණ විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකින්චඤ්ඤායතන පිළිබඳ සුකුම සත්‍ය සංඥාව භික්ෂුවට ඇති වෙනවා අර ශික්ෂාව තුලින් ඔන්න එතන ඉඳලා තියෙනවා අමුතුම සම්දිස්ථානයක් එතන. ඉතින් සඳහන් කරොත් දැන් පින්නතුන් අහලත් ඇති අන්න දැන් ඔය අරූප ධාන නීව සංඥානා සංඥාතන තිබුණාට මොකද? ඒක සියුම් වැඩි විදර්ශනාවට පාදක කරගන්න. ඒක නිසා නමුත් ආකින්චඤ්ඤායතන තමයි මධ්‍යස්ථාන. එතන ඉඳලායි නීව සංඥානා සංඥාතන අදිෂ්ඨාන කරත් කරන්නේ කරනවනම් එහෙම නැත්නම් නිරෝධයටපත් වෙනවා. ඔන්න එතකොට නේව සංඥා නා සංඥාදිනේ ඒ සීසෝ පැදිල්ල වෙනුවට මේ භික්ෂුව කරන ඒ ඒ චින්තනයේ තාමත්ම වටිනවා. හොඳට මතක තියාගන්න. මේ භික්ෂුව එතකොට මේ අපේ මේ ශාසනය යන භික්ෂුව ආරයෝගින් වගේ මේ භික්ෂුවන්යන්ට කල්පනා කරනවා මෙහෙම. යාකින් සංඥාතන සංය දක්වලා තියෙන ශාසනයේ සංඥාග්ග කියලා. මොකද ලෞකික සංඥාවල කෙරවලයි. නත්ති කිංචි නත්ති කිංචි ඒක තමයි ලෞකික සංඥාවල කෙරව. එතකොට ඒකට ඒ සංඥාග්ග නාමය ලැබෙනවා. ඔන්න සංඥාග්ගයේ සිටියා වූ ඒ භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා. හිතවිල්ලක් ඇති වෙනවා. චේතේ මානස මේ පාපියෝ අචේතේ මානස මේ ශෙයියෝ. මේ චේතනා ඇතිවීම මහා කරදරයක්. චේතනාව නැති තරම හොඳයි කියලා එලංකේ මම ඉතින් චේතනා අபிසංස්කාරය ඇති කරනවා නම් චේතනාවත් සංස්කාරයක්නේ චේතනා සංස්කාරය ඇති කර ගන්නවා නම් මේ ඇති වුණු සියුම් සංඥාව නිරුද්ධ වෙනවා ඒ වෙනුවට ඕලාරික ගොරෝසු සංඥා ඇති වෙන්න පුළුවන් ඒක නිසා ඔන්න කල්පනා කරන තීරණයක් ගන්නවා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා යන්න උනාහං මෙචේ චේතේ යං නාභි සංකාරේයං මම චේතනාභි සංස්කාර නූපතිව ගන්නෙම් නම් ඉහිති කියලා හිතලා සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒ අවස්ථාවේ කරනවා ඒ ඊතාන සියුම් සංඥා தත්ත්වේ නිසා සෝ නචේව චේතේති නාභි සංස්කරෝති ඒම භික්ෂුව චේතනා කර ඇති කරන්න ගත්තේ නැහැ අභිසංස්කරණය කරන්නේ නැහැ එතකොට මොකක්ද වෙන්නේ ඔන්න බුදුරජාණන් සපින්න කියනවා ඒ භික්ෂුවට අර කයින් තිබුණු ආකින්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වුණා. ඒ වෙනුවට වෙන සංඥාවක් මතුනේ නෑ. ඒ වෙනුවට මොකද්ද වුනේ? සෝ නිරෝධං කුසති. ඒ භික්ෂුව නිරෝධය ස්පර්ශ කළා. අන්න එතකොට ඔන්න ඒ විස්තරය ඉවර කළ බුදුහස්කුල වල දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාක්‍යෙන් ඒවම්පි කොට්ඨපාද අනුකුබ්බාපි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති මහදිග වාක්‍යය. ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න වෙනවා. මෙසේය පොට්ඨපාද අනුකුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය වෙන්නේ. අනුකුබ්බ කියන්නේ අනුපිළිවෙලින්. අபிසඤ්ඤා කියන එක අපි කිව්වා ඒ සංඥාවේ උසස් උසස් මට්ටම. අනුකුබ්බාදි සංඥා නිරෝධ. ඒක නිරෝධය කිරීම පිළිබඳ සම්පජාන සමාපත්තිය. සම්පජඤ්ඤයෙන් යුක්තව කරන සංවැදීම සිදුවන්නේ මේ ආකාරයට. මේ අනුකුබ්බ කියන වචනේ ගැන පොඩි අටුවාවක් දුන්නොත් මේ අවස්ථාවේ දැන් මේ ශාසනය ඉතාම වටිනා වචනයක් ප්‍රතිපදාව පිළිබඳව අනුකුබ්බ කියන එක ඇතැම් තැන්වල දැකලා තියෙන පිටුතුන් අහලයි අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා. මේ ශාසනය තුල තියෙන්නේ අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාටියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. ඒකට අනුකුබ්බ කියන වචනේ තුල තියෙන පටිච්චසමුප්පාද. හිතලා බලන්න පරිපෙලක් ගැන, පරිපෙලක් ගැන එකින් එකකට, එකින් එකකට. ඒක නෙවෙන්නේ අනුකුබ්බ. ඉතින් ඔන්න ඔයන අනුකුබ්බාපි සංඥා. ඒකෙන් නිරෝධ, ඒ නිරෝධය ඒ විදිහට අනුපිළිවෙලින් ගිහිල්ලා අන්න අර අර මහා පුදුම විදියේ දැන් මේ පින්නතුන්ට අපි කියාපු ඩිංගකුත් මතක් කළොත් ඒක මේ සූත්‍රයේ නැතත් මේ ඇතන් පින්නතුන් දන්නවා අපි අර නාම ධර්ම ගැන කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ගැන කිව්වයි කියලා. දැන් මේ සංඥාවේ වේදනා සංඥා සංඥා වේදිත නිරෝධයනේ. ඒකට වේදනා සංඥා වලින් නිරුද්ධ වෙන එකට මේගොල්ලන්ට ප්‍රශ්නයක් උනේ අන්න සංඥාව අතාරින්න බය. මුලාවලට ඇටි කියලා. හේතුව මොකද? සංස්කාරයේ ඉල්ලලා හිටිය නිසා. ඒ සංස්කාරයේ හඳුන්වන්නේ එතෙන්දී චේතනා නමින්. අන්න ඒකයි මෙතන කියන්නේ. ඒකට අර භික්ෂුව ගත්ත වේ තියෙන තුල මට චේතනා ඕනේ නැහැ සංස්කාර ඕනේ නැහැ කියලා හිතුව තුල ඊහාට වෙන්නේ මොකද්ද? නිරෝධය ස්පර්ශ කරනවා. රූපය ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඔන්න එතකොට හිතාගන්න නාම ධර්මණු ඒ ඩිංගේ හිතාගන්න. ඔක දිගට දිගට කියන්න බෑ විවරණ. ඒ ටික තව හුඟක් සූත්‍රයේ තියෙන නිසා. අන්න ඒ ඩිංගේ හිතාගන්න. එතකොට මේක මහා පුදුම විදේ ශාසනයේ දැන් අනික අනික් එතෙක් තිබුණෝ ඒ යෝගීන්ගේ දර්ශනයත් අපේ බෞද්ධ දර්ශනයත් මධ්‍යම ප්‍රතිපදාත්මක පරිසම්පාදයේ උඩයන් දර්ශනයත් අතර වෙනස ওই නිංගෙන් වටහා ගන්න. ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරහම අහනවා ඒකයි ප්‍රකාශ කළේ වෙල බුදුරජාණන් වහන්සේ පොට්ටපාද මේ වගේ අනුකුබ්බ මේ වගේ අනුකුබ්බාපි සංඥා නිරෝධ සම්පජාන සමබ්බත්තිය කලින් අහලා තියෙනවද? නැත්නම් මිනිස්සු. නැත්නම් මිනිස්සු. උන් මේක කිව්වට පස්සේ ඊළඟ පොට්ටපාද තව ප්‍රශ්න කීපයක් මතු කරනවා. එකෙන් එක අපි මතු කරන්න ඉදිරිපත් කරන්න බලමු. පළවෙනිම අහන ප්‍රශ්නය ස්වාමීනි එක සංඥාග්ගියක්ද තියෙන්නේ සංඥාග්ග කීපයක්ද දැන් සංඥාග්ගියක් ගැන කිව්වනේ සංඥාවන්ගේ කෙලවරක්ද බුදුරජාණන් වහන්සේ කියනවා එක සංඥාග්ගියක්ද තියෙන්නේ සංඥා කෙලවරක්ද තියෙන්නේ එහෙම නැත්නම් සංඥා කෙලවර කීපයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ 아무තු පිළිතුරක් දෙන්නේ එක සංඥාග්ගයකුත් තියෙනවා සංඥාග්ග කීපයකුත් තියෙනවා ඔන්න එතකොට පොට්ටපාදාන කිසිේද භාග්‍යතුන් වහන්සේනේ ඒ එක සංඥාගියකුත් සංඥාග කීපයකුත් තියෙන. එතකොට බුදුරජාණන්සේ එක්තරා කෙටි පාඩයක් සඳහන් කරන ඒක ඇත්ත වශයෙන් අටුවාවටත් ගැටලුවක්. පොට්ටපාදී යම් යම් ආකාරයකින් නිරෝධය ස්පර්ශ කරයි අන්න ඒ ඒ ආකාරයෙන් සංඥාවක් තියෙනවා. ඔක තේරුම් ගන්න වෙන්නේ මෙහිමයි. අපිට වැටෙන හැටියට දැන් ධර්මයේ දක්වනවා යාවත සංඥා සමපatti තාවත අඤ්ඤාපටිවිදෝ. ඒ කියන්නේ යම් තාක් සංඥා සමපatti තිබෙනවනම් ඒ තුලින් පුළුවන් අඤ්ඤා කියලා කියන්නේ අරහත්ත්වයට ඒ විනිවිද විදර්ශනාව යොදලා නිරෝධයට යන්න, නිවන් ලබන්න. ඒක නිසයි මේ කිව්වේ. එතකොට මේ කියාපු අනුපිළිවෙලින් යන නිරෝධයේ පමණක් සංඥාග්ගේ පමණක් නෙවෙයි. ඒකේ ඥානය තුලින් උනත් පුළුවන්. අර කියාපු ඒ සංඥා කෙලවර කරන්න අර චේතනා අபிසංස්කාර නැති කරලා. ඒකයි වේදන එතන අදහස් ගන්න තියෙන්නේ. ඉතින් ඔය ඊළඟට තව දෙවෙනි ප්‍රශ්නයක් අහනවා. පොට්ටපාද. ඒක කිව්වට පස්සේ. ස්වාමීනි මේ සංඥාව පළමුවෙන් ඇති වෙනවද ඥානීය පසුව ඇති වෙනවද එහෙම නැත්නම් ඥානීය මුලදී ඇති වෙලා සංඥාව පසු වෙනවද එහෙම නැත්නම් මේ දෙක එකට ඇති වෙනවද? මේ එක දෙකට හට ගන්නවද? ඒ කියන්නේ සංඥාවද පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවද? එහෙම නැත්නම් ඥානීය පසු පළමුවෙන්ද සංඥා පසුවද? නැත්නම් දෙකම එක විටද? ඒකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා. කෙලිම ප්‍රකාශ කරනවා කොටපාද සංඥාව පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවයි ඇති වෙන්නේ. සංඥාව හට ගැනීම තුලිනුයි ඥානයක් ඇති වෙන්නේ. ඒ වික්ෂ තේරුම් ගන්නෝ එතනක් පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙන බව. සංයුප්පාදා කෝපණ ඥානුපය. සංඥාව හට ගැනීමෙන් මට ඒ පිළිබඳ ඥානයක් ආවේ. මෙතනත් අටුවාවේ ආගොටිම කියදොත් ආචාර්ය මත කීපයක් දක්වන මේ මේ සියුම් පාඨය. එතන අපට නම් තේරෙන හැටියට කියන්න තියෙන්නේ මෙහෙමයි. අතීතයේ ඒ තිබුණ බ්‍රහ්මණ යෝගීන්ගේ තිබුණ ප්‍රශ්නේ මොකද්ද? සංඥාව গুপ্ত දෙයක් හැටියට හිතාගත්තා. එක්ක ආත්මය කිව්වා, එක්ක නැත්නම් කවුරුවත් ඇතුල් කෙනෙක් දෙයක් කියලා හිතුවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ සූත්‍රයේ තවත් වටිනා වටිනා වචනයක් සඳහන් වෙනවා. යම් අවස්ථාවක භික්ෂුව භික්ෂුවක් සකසන්නේ කියලා කියන්නේ. තමන්ගේ සංඥාව ඒක වෙන්නේ සති සම්පදන් මෙතන කියන්නේ සම්පජාන කියලා. ඒකට මුල ඉඳලාම යන්නේ සම්පද සති සම්පජාන්‍ය තුල. ඒ නිසා අර ගුඪ සංකල්ප වලට ආත්ම වලට තැනක් නැහැ. ඒ වෙනුවට මොහොතින් මොහත අර පටිච්චසමුප්පාදය අනුව යන්නේ කියන එක තේරෙනවා. මෙතන ග්‍රහණය කරන්න දෙයක් නැහැ. පඩි පෙලක් නගින්න වගේ. අන්න ඒකයි ඒ ටිකයි එතකොට එතකොට ඒක ඒ සංඥාව සහ ඥානය පිළිබඳ කතන්දරයේ තියෙන්නේ. ඒ දැන් හැම විදිහටම තියෙනවා ඒ සූත්‍රයේ දැන් මේ පින්වත්න්ට දැනගන්න ඒවත් මොන පළවෙනි එක දැන කිව්වේ විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංඥා හෝති විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංඤී හෝති ඔය වචන දෙකම බුදුහාමුදුරේ වෙනවා සංඥා සහ සංඤී කියන දෙක. ඒ කියන්නේ සංඥාව ඇති වුණා සංඥාව ඇති වුණ බව දැන ගැනීම තමයි සංඤී කියන්නේ. ඔන්න ඕකයි ඔය එතකොට ඥානෙ ඇති වෙන්නේ. දැන් සංඥාව ඇති වුණා. සංඥාව ඇති වුණ බව නොදැනීම නෙවෙයි. ඒක ඒක සම්පඥාඥයේ තියෙන නිසා දැනගන්නවා. ඒකයි මෙතන කියන්නේ ඥානෙ. නමුත් මේක නොයෙකුත් විදිහට අටුවාවේ එක එක විදිහ ආචාර්ය මත දක්වන. ඒ වගේම ඉතින් දුරට යන්න ඕනේ නෑ මේ හැටි. ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙත් ඇහුවා. එතනින් ඉවර නෑ පොට්ටපාදගේ ප්‍රශ්න. ඊළඟට අහන ඊට වැඩිය බැරෑරුම් ප්‍රශ්න. ස්වාමීනි මේ සංඥාව පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කියන එකද නියම தත්ත්වය. මොකද ඔය ගැටළු ප්‍රශ්නයක් ඔය නීතිඥයෝ අහනවා. ඒ කියන්නේ සංඥා පුරුෂයෙකුගේ ආත්මයද? එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද? කොහෙවත් නැති ආත්මයක් මේ ඇතුළට අරගෙන. අර පුරුදු මොකද මේ සාම සක්කාය දිට්ඨිය තියෙනෝනේ. මේ බුත් සාධනයක් ගැන කියුණේ නැහනේ. ඉතින් ඒකයි මේ බුදුරජාණන් ඉදිරිපත් කරන ප්‍රශ්නේ. ඊබඳු ප්‍රශ්න හරි ඔබතෝ කොටික වගේ ඒ ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න ගියොත් අමාරුයි වැටෙනවා. ටිකකට හිතන්න පොඩි නිදර්ශනයක් කලින් අපි කියාපු එකක්. කිසිදාක මත්පැන් නොබිව් නොබිව්ව පියදුරේ උසාවියේදී මේ නීතිඥයාට ඕනකම තියෙනවා මෙයා මත්පැන් බිව්ව කෙනෙක් හැටියට. කෙටින් කෙටියෙන් උත්තර දෙකලින් ඔව් හෝ නැහැ හෝ කියන්න කියලා මිනිහාගෙන් අහනවා. යුෂ්මතා දැන් මත්පැන් තාමත් මත්පැන් බොනවද? එහෙම නැත්නම් මත්පැන් බිම නවත්තල. ඔකට ඔව් කිව්වත් නැහැ කිව්වත් අමාරු වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් නේ බුදුරජාණන් හමු වෙන්නේ. එතකොට බුදුරජාණන්සේ ප්‍රශ්නෙට අහු වුණේ නෑ. ඒ වෙනුවට මොකද්ද කළේ? හරි පුදුම වැඩක් එතනදී බුදුරජාණන්සේ කළේ. කුමක්ද පොට්ටපාද උඹ ආත්මය කියන්නේ? මම මේ ආත්මය කියන වචනේ කිව්වනේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒකට දෙන්නේ නිර්වචනයක්. ඒ බුදුරජාණන් වහන්සේට ආත්ම සංකල්පයක් නැහැනේ. ඔය ආගද්දූප ආදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආත්මය කියන සංකල්පය කේවල පරිපූර්ණ බාල ධර්ම. තනිකර මෝඩ අදහසක්. මේ ලෝකයේ ඉල්බිලා ඉන්නේ. නිසා බුදුරජාණන්සේට ආත්ම කතාවක් නෑ. මේ පොට්ටපාදයි ඒක අටුවාවේ ඊටත් වඩා බරපතල මේ පොට්ටපාද පරිබ්‍රාජකට සමහර විට ගැරහීමක් වෙන උපමාවකුත් දෙනවා අටුව ආචාර්යින් වහන්සේලා. හරියට ඒක අපි කියන්නේ ඌරෙක් ඌරෙක් අරගෙන හොඳට සරසලා නාවලා සුවඳ අවිනවුන් කළා මෙය කරාට පස්සේ ඌර ආයිමත් ගිහිල්ලා අසුචි ගොඩේ රඟින්නා වගේ පොට්ටපාද පරිබ්‍රාජකයා මේ තරම් බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් සංඥා මට්ටම් යන හැටි දක්වලා තියෙදිත් ආයි ගිහිල්ලා ආත්ම දෘෂ්ටියට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අරකට උත්තර දුන්නේ මෙහෙම ඉස්සෙල්ලා කිව්වා ආයි ඔබ මොකද්ද ඔබ ආත්මය හැටියට සලකන්නේ? ඔන්න එතකොට පොට්ටපාදට උත්තර දෙන්න වෙනවා. ඌට කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න කියලා. සමහර ප්‍රශ්න තියෙනවා සමහර ඒවාට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවාට අර විදිහට ප්‍රශ්න අහලා පිරිසුදු කරගන්න ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ කියන. ඒ විදිහ එකක් නේ. ඒකට මොකද්ද ආත්මය කියන්නේ? අනුපුට්ඨපාද ඒකට නිර්වචනයක් දෙනවා. මම කියනවා ආත්මය ඕලාරික රූපී චතර මහා භූතයන්ගෙන් සමන්විත රළු ආහාර අනුභව කරන එකක් කියලා. කොටින්ම කියොත් මේ ශරීරය. මේ ශරීරයේ සාමාන්‍ය தත්වයයි ඒක පොත්තපාදයේ එතෙන්දී ආත්ම හැටියක් ගන්න. මොකද බුදුරජාණන් ප්‍රකාශ කරනවා පොත්තපාදේ ඒක නම් ඔබේ ආත්මය ඒ ඔබ කියන ආත්මය වෙන එකක් මං කියන මේ සංඥා වෙන එකක්. මොකද හේතුව? ඔන්න දක්වනවා. මං කියන මේ කියන සංඥාවේ තියෙන මේක මේ විදිහ ධර්මතාවක්. ඒකා සංඥා. ඒ ඕක කතාව කෙසේ වෙතත් தත්ත්වය මේකයි. ඇතම් සංඥාවෝ උපදී ඇතම් සංඥාව නිරුද්ධ වේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කියනවා. අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. ඒ විදිහට කියන අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන්නේ එක් සංඥාවන් කොටසක් ඇතුල් වෙනවා වෙන සංඥාවල් නිරුද්ධ වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. මොකද ඒ ක්ෂණ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවනේ. එතකොට අපි ටිකකට හිතමු ප්‍රථම ධානයටපත් වුණු අවස්ථාවේ තියෙන සංඥාව නොවි ඒක ඉක්මවන අවස්ථාවේ තියෙන්නේ. ශික්ෂණය තුලින් වෙනස් වෙනනේ. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන එක සිංහලට නැගුවා කියන්න තියෙන්නේ. එක සංඥා මට්ටමක් ඇති වෙනව වෙන සංඥා මට්ටමක් නැති වෙලා යනවා. ඒක තුල ආත්ම කතාවකට ඉඩක් නැහැ කියන එක. ඔන්න එතකොට පොට්ටපාද කියනවා නෑ නෑ මම කියනවා මේ ආත්මය මනෝමය කියලා. මනෝමය මුළු අංග අංගපසංගය ඇති ඉන්ද්‍රිය ඇති දේ කියන්නේ අර රූප ධාන තත්ත්වය මේ හඟවන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පය. ඒකයි මම ආත්මය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් කියන්නේ එහෙමනම් ආත්මය ඒත් ඔය කියන මං කියන සංඥාව වෙන එකක් ඔබ කියන ආත්මය. ඊළාට කියනවා ඒක බැරි වුණාම මම කියනවා ඒ ආත්මය අරූපී සංඥාමය අරූප සංඥාවේදී අරූප tattve ඒත් බුදුරජාණන්සේ එකක් කියනවා ඒ කියනවනේ ඒකත් නෙවෙයි මේ මෙතෙන්දි කියන්නේ සංඥා ප්‍රශ්නයක් කියලා කිව්වට පස්සේ වුණා ඊළඟ පොට්ටපාද්‍ර කරක යා ගන්න දෙයක් නැතුව අහන බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න බැරිද මේ සංඥාව ඒ ආත්මයද ආය අඥා වෙන එක අපි ආත්මයක්ද කියලා. බුදුහාමස කියනවා පොට්ටපාද ඔබට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඔබ අන්‍ය දෘෂ්ටියක් අරගෙන අන්‍ය ආචාර්යරුන් යටතේ ඉන්න ඒ ඒ කෙනෙකුට මේ ධර්මයක තේරුම් ගන්න බෑ. ඔන්න ඒකට පොට්ටපාදහන් පාගතුනවා මට ඒ ටික තේරුම් ගන්න බැරි නම් මට මෙන්න මේ ටිකට උත්තර දෙන්න. කියලා ඔන්න ඊළාට ඉදිරිපත් කරනවා නිතර මේ පොත් කියවන පින්නතුන්ට අහු වෙන ඇති බුදුරජාන් වහන්සේට හැම බොහෝ දෙනා ඉදිරිපත් කරපු අව්‍යාකට ප්‍රශ්න කියලා පැත්තක තිබූ ප්‍රශ්න 10යි. අපි මේවා ගැන කලින් දේශනාවල කියලා තියෙනවා. ඇයි බුදුරජාන් වහන්සේ මේ පැත්තකින් තිබුණේ? එසේ නමුත් ඔන්න පොට්ටපාද ඊළඟට මේ ප්‍රශ්න ඉදිරිපත් වෙන මොනවද? කෙටියෙන් සලකගන්න. ලෝකීය සදාකාලිකද? මේ පමණක් සත්‍යය අනිත් සියල්ල බොරුයි. ලෝකයේ එහෙම නැත්නම් ලෝකයේ සදාකාලික නොවේද? ඊළඟ ඒ දෙක. එතන උබතෝ කෝටික ප්‍රශ්නයක් එතන තියෙනවා. ඊළඟට තියෙනවා ලෝකයේ කෙලවරක් තියනවද? ලෝකයේ කෙලවරක් නැද්ද? ආයිත් උබතෝ කෝටික جوړුවක්. ඊළඟට තියෙනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවයයි ශරීරයයි එකයි. එහෙම නැත්නම් ජීවය වෙන එකක්. නෑ තං ජීවං තං ජීවය ශරීරය එකක්. එහෙම නැත්නම් ජීවය කියලා කියන්නේ ආත්මය. ආත්මයනිකක් ශරීරයනිකක්. ඒකත් ඒ උබතෝ. ඊළඟට තියෙනවා චතුෂ්කෝටික කියලා කියන සතර පොන්. තථාගත තෙම මරින්මතු වෙයි මරණින් මතු නොවේයි මරණින් මතු වෙයි සහ නොවේයි මරණින් මතු වෙයි නොවේයි නොවේයි නොවේයි එතකොට මේ දෙකොන් සතරකොන් ප්‍රශ්නවල එකකින්වත් බුදුරජාණන් වහන්සේ කොම් කරන්න බැරි එකකින්වත් කොම් කරන්න බැරුව ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔක්කොම පැත්තකින් තියුවා හැම තැනම මේ ප්‍රශ්නේ නගන අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඒක අව්‍යාකට කියලා මම ඒවට පිළිතුරු දෙලින් පිළිතුරු දෙන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න ඉවත් කරේ අන්න ඒවයි පදනම වැරදි නිසා ඒවා පදින වැරදි නිසා. එතකොට ඉතින් ඔන්න පොට්ටපාද හැබැයි බුදුරජාණන්සේ කියන අහනවා බුදුරජාණන්සේගෙන් පොට්ටපාද. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ මුකුත් ඒකාන්ත ඒකාන්ත වශයෙන් යමක් දේශනා කළා තියෙනවා. ඔව් මම දේශනා කළා තියෙනවා. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. ඒක ඒකාන්ත දේශනාවයි. අරවා මම පැත්තකින් කිව්වා ප්‍රශ්න. ඊළඟට පොට්ටපාද කියනවා ඉවර කරන්නේ පළවෙනි වර සාකච්ඡාව මේ විදිහට. ඒව මේ තම් භගවාය මේ තම් සුගත කියලා එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම වෙන්න පුළුවන් කියලා දැන් බින් භාග්‍යතුන් වහන්සේ වැඩියට කමක් නෑ කියලා යම් කිසි සංඥාවක් දුනා බුදුරජාණන් වහන්සේ තාම පිටපත වැඩියෙත් නෑ විඤ්ඤාස ආසනෙ නැගිටලා පිටත් වෙදුවා. ගියා විතරයි අර පොට්ටපාදගේ පිරිස පරිබ්‍රාජික පිරිස පොට්ටපාද වට කරගෙන එතන කියවෙන හැටියට වචනය නැමැති උල් වලින් අනින් පටන් ගත්තා විවේචනය කරන්න පටන් ගත්තා හා ඒ භවත් ගෞතමී සමන ගෞතමී කියන කියන එකට ඒව මේ තන් සුගත ඒව මේ තන් භගවා කියනවා අපිට නම් පේන්නේ නෑ එකකටවත් කෙලින් පිළිතුරක් දුන්නේ නැති මොන පොට්ටපාදද ගර්හා කරහම් පිටපාද මෙහෙම කියනවා. මටත් පෙනෙන්නේ නැහැ ඒ ඒකාන්ත පිළිතුරු දුන්න බවක් ඒ අභ්‍යාගත ප්‍රශ්නවලට. නමුත් ශ්‍රමණ ගෞතම ශ්‍රමණත් භාග ගෞතමී සත්‍ය වූ ප්‍රතිකදාවක් දේශනා කරන ධර්ම න්‍යාමතාවක් මතකල දෙනවා. ඒක නිසා කෙසේද මාවැනි නුවණ ඇත්තේ? ඒබඳු ඒවා කියනකොට මම ඒවා අනුමෝදන් නොවී ඉන්නේ කොහොමද? ඔන්න එතකොට ඒ අපි නික ජවනිකාවක් කියන්නත් නරකයි. ඒ සාකච්ඡාවාරයේ එතන ඉවරයි. ඔන්න එතන ඉඳලා යන තවත් එකක් සිද්ධ වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙන ඊළඟට මෙහෙමයි. දින දෙක තුනකට පස්සේ චිත්ත හතිසාරි පුත්ත හතිසාරි පුත්ත කියන්නේ ඇත්ගොබ්බකුගේ පුතේ චිත්ත හතිසාරි පුත්ත සහ පොට්ටපාද පරිබ්‍රාජ කියලා දෙන්නම බුදුරජාණන්සේ දකින්න ආවා. ඇවිල්ලා පළමුවෙන්ම පොට්ටපාද පරිබ්‍රාජක කිව්වේ භාග්‍යතුන් වහන්සේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩි ඈටියෙන් මේ වගේ මේ පිරිස එකතු වෙලා මට හොඳටම අනින්න පටන් ගත්තා කියලා වහම ඒ කතන්දරේ කියවන් බුදුරජාණන්සේ කියනවා පොට්ටපාද ඒ ඔක්කොම අන්ධයි අචක්කුකයි අන්ධයෝ ඒගොල්ලන්ට ඇස් නැහැ ඔබට විතරයි ඇස් තියෙන්නේ කියලා ඔට්ටපාදට කියලා ඔන්නාට ප්‍රකාශ කරනවා මා විසින් ඒකාංශිකව ධර්ම දේශනා කළා කියලා අනේකාංශිකව ධර්ම දේශනා කළා කියනවා කියලා අර කාරණේ නැවත හවුරු කළා ඔන්නේ අවස්ථාව දිගාන්ස අමුතු කාරණයක් ඉදිරිපත් කරනවා ඔය ආත්ම ප්‍රශ්නය පිළිබඳව තමන් වහන්සේගේ අත්දැකීමක් වගේ විද්‍යාංශ ප්‍රකාශ කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඉන්නවා මෙන්න මෙහෙම දෘෂ්ටියක් ඉදිරිපත් කරන මෙහෙම වාදයක් නගන මොකද්ද ඒකාන්ත සුඛී අත්තා ඒකාන්ත සුඛී අරෝභෝ අත්තා පරමර්ණ. ඒ කියන්නේ මරණින් මතු මේ ආත්මය මරණින් මතු ඒ ආත්මය නිරෝගී ඒකාන්ත සුඛ තත්වයකටපත් වෙනවායි කියලා ඔහොම කියන සමනක් බ්‍රාහ්මණින් ඉන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පොට්ටපාද මම ඒ ඒ අය ළඟට යනවා ගිහිල්ලා අහනවා ඒගොල්ලන්ගෙන්. දැන් ඔයගොල්ලෝ කියන ඔය ඒකාන්ත ඔයගොල්ලෝ කියනවා මරණින් මතු ඒකාන්ත සුඛ ඇති ආත්ම තත්වයකට යනවා කියලා. ඔයගොල්ලන්ගේ යම් ඥාන දර්ශනයක් තියෙනවද එහෙම එකක් තියෙන බවට? එතකොට ඔයගොල්ලෝ නැtei කියනවා. ඊළාට බුදුරජාණන් වහන්සේ අහනවා ඔය කට්ටිය එක දවසක් එක රැයක් අඩ දවසක් අඩ රැයක් ඒකාන්ත සුඛයක් විඳිනියක් කරනවද? නැත කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලෝ දන්නවද ඒකාන්ත සුඛ ලෝකයකට යන ප්‍රතිපදාව? දන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලන්ට අහන්න ලැබිලා තියෙනවාද ඒකාන්ත සුඛ ලෝකයේ උපන්න దేవතාවුන් කියනවා මෙන්න මෙහෙම අපිත් මෙතෙන්ට ආවා ඔන්න එතෙන්ට එන්න කියලා එහෙම කියනවා ඒත් නෑ. එතකොට බුදුරජාණන්සේ එහෙනම් පොට්ටපාදතේ දැන් එතෙන්දී අර අර කන්න කතාව කියලා පොට්ටපාදගෙන් අහන්නේ. පොට්ටපාදේ මඳුවේ කතාව එහෙමනම් හේතු යුක්ති නැති උදාහරණ නැති පදනම් නැති කතාවක් නේද කියන එකට අමුතු වචනයක් හිතන ඉදිරිපත් කළා තිනවා අප්පාටි හීරක කියලා. අප්පාටි හීරක කියලා කියන්නේ පින්වතුනි ගෙනහැර දක්වන්න හේතු සාධක නැති මතයක් කියන එක. පදනම් නැති මතයක්. එතකොට පොට්ටපාදත් එකඟ වෙන එසේ ඒකාන්තින්න ස්වාමීන් මේක අප්පාටි හිරක. ඔන්න ඊළඟට අප්පාටි හිර කියන වචනය තේරුම් කරන්න බුදුරජාණන්සේ අමුතු උපමා දෙකක් දෙනවා. ඒ උපමා නම් මේ පින්නතුන්ට අමතක වෙන්නේ නෑ එදේසි. මොකද්ද මෙන්න පළවෙනි උපමාව බුදුරජාණන්සේ කියනවා. නම් කිසි පුරුෂයෙක් කියනවා. මම මේ ජනපදයේ ජනපද කල්යාණී කැමැති මම බොහොම ඇලුම් කරනවා කියලා කියනවා. කිව්වහම නේ අනිත් අය අහනවා දැන් ඔබ දන්නවද මේ ජනපද කල්යාණී ක්ෂත්‍රීය බ්‍රාහ්මණ කුලයක යම් කුලයක දෙකල කුලබෝත් එක දන්නේ. නම ඒවා මොකද දන්නේ. උහද නිටිද කළුද තලිරෙද්ද ඒකත් දන්නේ. කොහේ ඉන්නවද කියලා ඒත් දන්නේ. එහෙනම් ඔය ඔය නොදන්නා නොදකින්න ජනපද කල්යාණිකට නේද ඔය අනුන් කරන්නේ. අන්න එතකොට ඒක තමයි පාටි හිරික කියලා කියන්නේ. කිසිම තමාට ගෙන හැර දක්වන්න බැරි විදිහද. තව උපමා බුදුහාමර දාන. යම් කිසි පුරුෂයෙක් සතර මහා සංගියක ඉනිමගක් බඳිනවා. ඉනිමගක් හදනවා ප්‍රාසාදයකට නගින්න. මිනිස්සු ඇවිල්ලා අහනවා දැන් ඔය ඉනිමග හදන්නේ යම් කිසි ප්‍රාසාදයකට නගින්නේ. ඒ ප්‍රාසාදය කොහෙද තියෙන්නේ? නගින හිරද පට හිරද දකුණේද උතුරේද දකුණේද? දන්නේ නැහැ. ඒක උසද නිතිද? ඒකත් දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ නොදන්නා ප්‍රාසාදයකට ඉනිමග බඳින්න. අනේ දෙනුත් පෙන්නු කරන්නේ අර පදනම් නැති කතාවක් කියන එක. ඉතින් ওই ටික ප්‍රකාශ කරා කරලා ඊළඟට ඒ මේක ප්‍රකාශ කරාට පස්සේ ඊළඟ බුදුරජාන් වහන්සේ ඔන්න ශාසනයේ අර රූප රූප ධාන දිහා දිහා බණ ශාසනයේ රූප රූප ධාන පිළිබඳ සංකල්පය මේ විදිහට ඉදිරිපත් කරනවා. පොට්ටපාද මම කියනවා. ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. අමුතු වචනයක් ඉදිරිපත් කරනවා. ආත්ම කතාවනේ දැන් තියෙන ආත්ම ප්‍රතිලාභ. අමුතුම වචනයක් එතන තියෙනවා. පොට්ටපාද ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. මොනවද තුන? ඕලාරිකෝ රූපී අර අර කියාපු ඒවම තමයි. නමුත් ඒවා ඉදිරිපත් කරන ආත්ම ප්‍රතිලාභ හැටියට. ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයේ මනෝමය ආත්මය කියලා කියන්නේ රූප తත්ත්වය. ඊළඟට අරූපී අරූපෝ ආත්මය. ඒකට බුදුහාමස කියන ආත්ම භාත්ම ප්‍රතිලාභ තුන. මේ ප්‍රතිලාභ කියන වචනේ ගැන හිතලා බලන්න. ප්‍රතිලාභ කියන එක මේ සමාජයේ තියෙන එකක් නේ. ප්‍රතිලාභයක් ලැබෙන්නේ යම් කිසි දෙයක් කරාට පස්සේනේ. මෙතන මොකද්ද කරන්නේ? ශික්ෂා. එතකොට මේ මේක ශික්ෂණය තුලින් ඇති වෙන දෙයක් කියන එක හඟවන්නයි බුදුරජාණන් වහන්සේ අත්පටිලාභ කියන වචනේ මෙතෙන් කියදී. ඒක පොට්ටපාදලා අනිත් කට්ටිය යෙදූ අත්තා කියන වචනේ වෙනුවට මේ ධ්‍යාන තත්ත්ව විස්තර කියන්නේ බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ අත්පටිලාභ. මොකද ශික්ෂාවලින් ඇති කරගන්න. ඔන්න එනට ඒ ඒ හඳුන්වනවා එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක්. මේ ආත්ම ප්‍රතිලාභ අර අර විදිහටමයි බුදුරජාණන් පෙන්වු කරන්නේ. කලින් කිව්වනේ සතර මහා භූතයෙන්ගෙන් හටගත් මේ රූපී ඒ ආත්ම ප්‍රතිලාභයේ එකක්. ඊළඟට අනිත් එක මනෝමය ඉන්ද්‍රියන් සහිත ඒ ආත්ම ප්‍රතිලාභය දෙවෙනි එක. තුන්වෙනි එක අරූපී සංඥාමය ආත්ම ප්‍රතිලාභය. නමුත් ඒක කියලා එතනින් නැවතු වෙන බුදුරජාණන් ප්‍රකාශ කරනවා මම ඒ මනෝ මේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය ප්‍රහාණය කිරීම සඳහා ධර්මයේ දේශනා කරනවා. ඒ ප්‍රහාණය කිරීම තුළින් කෙලෙස් ධර්ම ඉවත් වෙලා සිත පිරිසිදු වෙලා ප්‍රඥාව එතනම ලබා ගන්නවා. අන්න දැන් මතක් කරගන්න මම අර සංඥාගය ගැන කියාපු කතාව. ප්‍රත්‍යයේ ප්‍රථම ඥානිනුත් පුළුවන්. ඒ එහෙම නැත්නම් රූප ධාන වලිනුත් පුළුවන්. ඒ එහෙම නැත්නම් ඒ අරූපී ඒ தත්වෙන් උනත් ඒ විදර්ශනාව යෙදුවනම් යන්න පුළුවන් නිවනට. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභයේ ප්‍රහාණය මන් දක්වනවා. ඒ කියන්නේ රූප ධාන තුලින්. ඊළඟට අරූප ධාන ඒවයි ප්‍රහාණය මන් පෙන්වු කරනවා. ඒ තුලින් ප්‍රඥා ප්‍රඥා පාරිශුද්ධිය මතු කර ගන්න පුළුවන් කියලා. එහෙනම් ප්‍රකාශ කරාම ඔන්න ඊළඟට ඊළඟට එන්නේ චිත්ත හතිසාරිපුත්තගේ ප්‍රශ්න වාරය. එතන ඉඳලා තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරු හරියක් තියෙන්නේ. චිත්තහත්ති සාරිපුත්ත අහනවා ස්වාමීනි යම් අවස්ථාවක ඔය කියන ඕලාරික ආත්ම ප්‍රතිලාභයේ තියෙනකොට තියෙනවා නම් ඒ අවස්ථාවේ මනෝමය ආත්ම ප්‍රතිලාභයේ අසත්‍යද? ඒකට යොදන මෝග කියලා හිස්. ඒක නැද්ද? අරූප ආත්ම ප්‍රතිලාභයේ ඒ වෙලාවේ හිස්ද ඒ වෙලාවේ නැද්ද? ඒ වගේම අනිත් එකටත් අහනවා. දැන් යම් වෙලාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරික ආත්ම ප්‍රතිලාභය නැද්ද? අරූපාත්ම ප්‍රතිලාභය නැද්ද? ඊළඟට අරූප ගැනක් කියනවා. යම් වෙලාවක අරූපාත්ම භාවයේ ප්‍රතිලාභය තිබෙනකොට ඒ වෙලාවේ අර අනිත් දෙක නැද්ද? ඔන්න එතකොට ඔන්න ගැඹුරු පැත්තකට ඔය යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය තිබේ. ඒ අවස්ථාවේ එක මනෝමය ප්‍රතිලාභය කියලා අන්න 아무තු වචනයක් වෙන හොඳට මතක තියාගන්න. සංඛං ගච්ඡති. සංඛා කියලා කියන්නේ පින්වත්නි සංඛාගත කියන්නේ ගිනීමට යයි කියන එක. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ ලෝකයේ ව්‍යවහාර වචන වලට යොදන පදයක්. සංඛාගත කියලා කියන්නේ හඳුන්වනු ලැබේ, කියනු ලැබේ කියන එක. එතකොට බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක පෝලාරික ගොරෝසු ආත්ම භාවය තියෙනවනම් ඒ වෙලාවේ ඒකට මනෝමය ආතුර තිලාකේ කියලා හිතියට ගිනීමට නොයයි. එකට ඒකට ඒ විවහාරය දන්නේ නැහැ. අරූපාන ප්‍රතිලාභය කියලාත් දන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය වගේනක් කියනවා. යම් අවස්ථාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ වෙලාවේ ඒක ඒක ගණන් ගන්න ලබන්නේ නැහැ. ඕලාරික ආත්ම රචනන අරූප හැටියට. අනිත් එක ගැන හිතාගන්න අරූප ආත්ම භාවය තියෙනකොට අනිත් දෙක නැහැ. ඔය ගැඹුරු කාරණයක් ඔතන තියෙන්නේ කාලාත්‍රියේ පටලවා ගැනීම පිළිබඳ කාරණයයි මේ බුදුහාම රජාණන් වහන්සේ චිත්ත ගෘහපති චිත්තහත්සාර පුත්‍රයාට තේරුම් කරන්න යන්නේ. ඒක කවදුරටත් තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රතිප්‍රශ්න නගනෝ චිත්තහත්සාර පුත්‍රයා. දැන් චිත්ත නම් කෙනෙක් ඔබගෙන් අහුවොත් ඔබ අතීතයේ හිටියද? නොහිටියා නොවේ නේද? අති අනාගතයේ ඔබ ඉන්නව නේද? ඔබ ඉන්නව නොඉන්නව නොවේද? වර්තමානයේ වර්තමානයේ ඔබ සිටිනව නේද? සිටිනව නොසිටිනව නොවේද? ඔන්න එතකොට මෙතෙන්දී අමාරුයි මේ ව්‍යාකරණය සිංහල ව්‍යාකරණයේ තියෙන හැටියට මම ඒක ඒක නිසා පොතේ එන භාෂාවෙන් කියන්න වෙනවා සිංහල තුනගෙනකොට. එතකොට මම ඔන්න චිත්ත හත්තිසාරිපුත්තු කියනවා එහෙම අහුවොත් භාග්‍යතුන් වහන්සේ මම මෙහෙමයි පිළිතුරු දෙන්නේ. මම අතීතෙහි වූයෙමි. යන හිටි මම වුණා. මම අතීතයේ වූයෙන් නොවූයෙන් නොවෙමි. මම අනාගතයේ වන්නෙමි නොවන්නෙම් නොවෙමි. මම වර්තමානයේ වෙමි නොවෙම් නොවෙමි. තේරුම් ගන්න පුළුවන්ද මේ පින්නතුන්ට? මේ කාලාත්‍රයේ පටලවාගත්තු එක ඒක පෙන්වන්නේ මේ බුදුරජාන්සේ ප්‍රතිප්‍රශ්නය නැගුවේ. එතකොට මේ චිත්තකෙම කියවෙනවා ඉබේටම. කවුරුවත් ඇහුවොත් අතීතයේ විතරද හිටියේ කියලා අතීතයේ ඒක අතීතයේ අතීතයේ මම වූයෙන් නොවුයෙන් නොවු නොවෙමි. අනාගතේ වන්නේ මේ නොවන්නේ නොයි. වර්තමානයේ වෙමි. ඔන්න එතකොට බුදුරජාණන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා අර අර මේ ඔක්කොම එසේම ඔන්න ඒක තාවුරු කරන බුදුරජාණන්සේ ඒ යම් වෙලාවක ඕලාරිකාත්ම ප්‍රතිලාභය වේද. ඒ වෙලාවේකට මනෝමය ප්‍රතිලාභය කියලා සංඛ්‍යාවට ගන්නේ නැහැ. ගිනීමට යන්නේ නැහැ. අරූපාරි ප්‍රතිලාභ ආත්ම භාවය කියලා ගිනීමට යන්නේ නැහැ. මේ වර්තමානයේ දැන් ලෝකයා තුල තියෙන මුලාව ආත්ම දෘෂ්ටියට හේතු උනේ කාලාත්‍රයේ පටලවා ගැනීමයි. අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා කියලා හිතා ගැනීමයි. ඒ දෘෂ්ටියයි මේ බුදුරජාණන්සේ බින්දින්න හදා. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා ඊළඟට ඒක ඔන්න ඊළඟට දෙන මහා පුදුම උපමාවක් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් කරන්න. ඒකනම් මේ පින්නතුන්ට ඊ타මත්ම උපකාර වෙයි මේ මේ කියාපු ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ චිත්ත අතිසාරි පුතයට මේ කාරණේ එතු ගන්වන්න යම්සේ චිත්ත ඔන්න උපමාව දෙනවා. එළදෙනගෙන් කිරිත්, කිරි වලින් දී කිරිත්, දී කිරි වලින් මෙඬරුත්, මෙඬරු වලින් ගිතලුත්, ගිතලුන් ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩයක් ලැබේ. යම් වෙලාවක ගිරි තිබේද? ඒ වෙලාවට ඒක දී කිරි කියලා සංඛ්‍යාවට එන්නේ නැහැ, ගිනීම තියෙන්නේ නැහැ. ඒකට ගී කිරි කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා වෙඬරු කියලා කියන්නේ, ගිතෙල් කියලා කියන්නේ. කිරි වලට කිරි කියලාමයි කියන්නේ. කීරන් පීව සංකම්බයට. ඒක කිරි කියලාමයි කියන්නේ. ඒ විදිහටම ඒක දීකිරි බවට පත් වුණාම යම්කිසි ක්‍රියාසන්තතියක් තුලින් ඒකට ඒකට දීකිරි කියනවා මිසක් ඒක තුල කිරි තියෙනවයි කියලාවත් ඒක ඇතුලේ අනාගතයට එන්න තියෙන ගිතල් තියෙනවා කියලාවත් හිතන්නේ නැහැ. මේක දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්න මේ ඒක මේ තව තාම නෑ මේ සාකච්ඡාව යන නමුත් අතීතයේ කතාවක් කියන එක බටහිර සාහිත්‍යයේ එක්තරා ලෝභ මිනිසියෙකුට හිටියලු රත්තරන් බිත්තර දාන තාරාගා එතකොට දවසට එක බැගිනේ දාන්නේ මේ ලෝක මිනිසයාට හිතුණා හෙට දාන අනිද්දාට දාන බීත්තරක් ගන්න කියලා අර සතාගේ බඩ පැලුවා. අන්න මේ වගේ දෙයක් අනාගතයක් තියෙනවා කියලා හිතින්. අතීතයක් තියෙනවා කියන්නේ. ඒකට බුදුරජාණන් මේව ව්‍යවහාර පමණ. ඉතින් ඒ වගේම මේ දති කියන අර කිරි අනාගතයේදී අර තත්ත්වයටපත් වුණ පණිත ඒක තුල ගිතල් කියලා හිතා ගැනීම වලදී. ඒක කිව්වා එහෙම ප්‍රකාශ කළ වුණ බුදුරජාණන්සේ හකුළු වල දක්වන මහා පුදුම පාටි. මේ ඔක්කොම ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝකවෝහාරා ලෝකපඤ්ඤාත්‍යෝ යහයි තථාගතෝ වෝහරති අපරාමස මාපුන පාඨ මේ චිත්ත මේ ඔක්කොම මේ ඔක්කොම ලෝක ව්‍යවහාර ලෝක නිරුක්ති ලෝක ප්‍රඥප්ති මේ ඔක්කොම මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා විතරයි ව්‍යවහාර කරනවා පමණයි මේවා ග්‍රහණය කරන්නේ අපරාමස දැන් ඒවා ග්‍රහණය කිරීම තුලින් තමයි අර අවුල හදාගත්තේ තමන්ම මේ වචන නන්දාගත්තා එක අවස්ථාවක අපි මේකට කිරි කියමු. එක අවස්ථාවක තව දේවල්කට දී කිරි කියමු. වෙඬරු කියමු. එහෙම හදාගෙන ඉවරලා ඕක තුල දී කිරි වලින් වෙඬරු ආවද වෙඬරු වලින් දී කිරි ආවද උතනම තමයි ಭಾರತೀಯ දර්ශන හිරෙල තුනේ. ඕක ගැඹුරින් නාත් දර්ශනය ගැන කියනවනම් ඒකත් ඔය තයි කිරි ආදී උපනිෂද් ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මේ පංචකෝෂ පංචකෝෂ කියන මතය. ඒ කියන්නේ මේ ආත්ම தত্ত্ব පහක් එතන දක්වනවා. එකක් තුල එකක්. අන්නමය ප්‍රාණමය එකක් ඇතුලේ එකක් හරියට ඇදලා ගන්නවා වගේ කොපු තියෙනවා වගේ. අන්නේ ඒ විදිහ කොපු සංකල්පයකට යනවා ආත්ම සංකල්ප ආත්ම අර කියාපු කාලත්‍රයේ පටලවා ගත්තා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාඩයෙන් මේවා ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති පමණයි. මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා, ව්‍යවහාර කරනවා. නමුත් ග්‍රහණය කරන්නේ දැඩිව ගන්නවා. ඒ දැඩිව ගැනීම තුලින් තමයි අර හේතුඵල ප්‍රශ්නය ඇති වෙන්නේ. හේතුවයි ඵලයයි අතර හේතුව කලින් උපන්නද හේතුව හේතුවල තුල ඵලයේ තියනවාද ඔන්න ඔය පටලවිල්ලයි ಭಾರತೀಯ දර්ශනයේ මේක තියෙන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ මේ ටික කිව්වට පස්සේ ඔන්න වෙන ආශ්චර්ය බලන්න. මේ කියාපු පාඨයේ වටිනාකමත් කෙටියෙන් මම සඳහන් කරන්නම් ඊට කලින් කොයිතරම්ද කියතොත් මේ නූතන වාද විද්‍යාඥයින් දෙදෙනෙක් ලියාපු ඊ타ත්ම ප්‍රාමාණික ග්‍රන්ථයක උපුටා දක්වනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රයේ කිරි උපමා දක්වලා ඒ අය පුදුම ප්‍රකාශ කරනවා. අවුරුදු 2500කට කලින් මේ විදිහේ දැන් වාග් විද්‍යාඥයින් අවදි වෙන සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ඒ විදිහේ දයක් ප්‍රකාශ කරාට පස්සේ ඔන්න එතකොට ඉතින් පළමුවෙන්ම කොට්ටපාද ප්‍රකාශ කරන්නේ මේකයි. අති විශිෂ්ටයි ස්වාමී. අති විශිෂ්ටයි ස්වාමී. යම්සේ සාමිනී යටි කුරුකුරු කළ දෙයක් උඩුකර කරන්නේද? දැසී තිබුණු දෙයක් විවෘත කරන්නේද? මං මුලාවකට මං මානුකේ දක්වන්නේද? ඇසෙත්තෝ රූප දකිත්වා යන්තු හිතෙල් පහනක් ගලන දෙසේම් භාගතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ ධර්ම දේශනා කළා. තම භාගතුන් වහන්සේගේ සරණ යන ධර්මයේ. එනම මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් හිටිය දරා ගන්න කියලා. පොට්ටපාද පරිබ්‍රාජික ප්‍රකාශ කළා. ඊටත් එහා ගිය චිත්ත හත්තිසාරිකුත්. අර වගේම වාක්‍යයකින් ප්‍රසාදයේ පළ කළා චිත්ත හත්තිසාරිකුත් මේ ශාසනයේ පැවිද්ද උපසම්පදාවේ ඉල්ලා හිටිය. බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා දීලා දී වදාලා උපසම්පා උපසපන් වුණ ඔබ කලකින් චිත්ත හතිසාරි පුත්ත ස්වාමීන් වහන්සේ විවේකයට ගිහිල්ලා දැඩිව වීරිය වඩලා භාවනා කරලා අරහත්ත්වයටපත් ඔන්න සූත්‍රයේ කියලා. ඉතින් දැන් මේකෙන් තව ඉතිරි සේන විනාඩි කීප තුල තවත් ගැටලු විදිහේ දේවල් තියෙනවනම් අපි මෙන්න මෙහෙම ටික ටික කියමු. දැන් මේ අර කියාපු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන ඒ වචන කීපය සඳහන් වෙන වටිනාම සූත්‍රයක් තියෙනවා සංයුත් සංගේ නිරුත්තිපත සංයුත්තය හැටියට. එතෙන්දී කෙලින්ම බුදුරජාණන් වහන්සේ මේ කාලත්‍රයේ පටලවා ගැනීම අවුල පිළිබඳව ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. "කයෝ මේ භික්කවේ නිරුත්තිපත අදිවචනපත පඤ්ඤාත්තිපත" මහණෙනි මේ මේ හිතාගන්න නිරුක්ති අදිවචන ප්‍රඥාප්ති කියලා කියන්නේ මේ දැන් ලෝකයේ පාවිච්චි කරන භාෂාවට. එතකොට මහණෙනි නිරුක්ති මාර්ගය, අදිවචන මාර්ගය, ප්‍රඥාප්ති මාර්ග තුනක් තියෙනවා. එකකට එකක් පටලවා නුගත යුතු වෙන් වෙන්න. ඒවා පෙන්වන්න කරන්නේ මෙහෙමයි. බුදුදහස ප්‍රකාශ කරන එතෙන්දී යම් රූපයක් අතීතද නිරුද්ධද වෙනස් වෙලා තියනවාද ඒකට කියන්න ඕනේ අහෝසි කියලා. විය කියන එකට. ඒකට කියන්නේ නෑ වන්නේ කියලා කියන්නේ යන්නේ වෙනවා කියලා කියන්නෙත් නෑ. එහෙම නැත්නම් තියනවා කියලා කියන්නේ. ඒකට යොදන සංඛ්‍යාව ඒක අහෝසි කියලායි සංකා සමඤ්ඤප්පන්. ඒ වගේම හිතාගන්න යම් රූපයක් අනාගත නම් ඒකට කියන්නේ භවිෂ්‍යති. පාලි වචනේ වන්නේහි කියන වන්නේ කියන. වන්නේ කියන මිසක් ඒක උණයි කියලා කියන්නේත් නෑ තිුණයි කියලා කියන්නේත් නෑ. ඒ විදිහම සැලකගන්න වර්තමානයේ යම් රූපයක් තියෙනවා නම් ඒකට ඒක අර කියාපු අනික් කාල දෙකේ යොදන්නේ නෑ. ඒ විදිහටම පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මේ සූත්‍රයේ කෙලියෙන් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ ඒ කියලා ඒක තහවුරු කරනවා. අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් යම් ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවනම් ඒ අය මේ කාලත්‍රේ පටලවා ගන්නෙ නෑ. අතීතයේ ගියා. ගිය දෙයට තියනවා කියලා කියන එක මුලාව. අනාගතය ආවේ නෑ. අනාගතයේ ඒ වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්. අන්න එතෙන්ද බුදුරජාණන් පෙන්නු කරන්නේ. ඒ අර එක් එක් ආත්ම ප්‍රතිලාභයේ ඒ අවස්ථාවේ එතන විශේෂ වචනයක් මට කියුණේ නෑ. තස්මින් සමයේ ඒ අවස්ථාවේ අන්න එතන සුවිශේෂයි. අරූපාත්ම ප්‍රතිලාභය තියෙන වෙලාවේ ඒ ප්‍රශ්නෙන් සමේ ඒ මොහොතේදී ඒ වෙලාවෙත් එකට කියන්නේ අනිත්‍ය අනිත් නම් කියන්නේ. මේ වගේ මෙතන එතකොට කාලත්‍රයේ පටලවා නොගතිය යුතු බවයි බුදුරහස් පෙන්වු කරන්නේ. ඒ පටලවා ගැනීම තුලින් තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වුනේ. ඒක වාසාවේ දෝෂයක් නෙවෙයි. මනුෂ්‍යයාගේ කෙලෙස් වල දෝෂය. අම්මගේ තාත්තගේ වැරද්ද. අම්මා කවුද? තණ්හා, තාත්තා අවිද්‍යාව. අවිද්‍යා නීවරණය තුලින් අර ඝන සංඥාව තුලින් ලෝකයාට මේ ලෝකයේ රාශි සංඥාව වහලා දෙයක් ඒක දෙයක් කරලා පෙන්වනවා. තණ්හාව තුලින් අරව අලවනවා. තණ්හා ලාටුවෙන්. ඔන්න ඒක තුල ලෝකයා මේ ශාරීරිය පිළිබඳව තියෙන එක නීමකට සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. සක්කාය මේ ශාරීරිය තියෙනවා කියලා හිතාගන්න. මේක තුල වෙන ක්‍රියාදාමයේ තාමශීකයෙන් වෙන එක අමතක කරලා. ඒ වගේම තමයි අනිත් දේවල්. ඔන්න ඔතනයි ආත්ම දෘෂ්ටිය ඇඟිලා තියෙන්නේ. ඒක එලි කරන්න මේ පොට්ටපාසුදී මහා පුදුම දේශනාව. මහා පුදුම දේශනාව. එතකොට ඒක තුලින් අන්නර ඒ පුට්ටපාදගේ සාකච්ඡා තුලින් පොට්ටපාද අහන්නේ චිත්ත සතිසාරි පුත්‍ය අහන්නේ ධර්මයේ නොදත්තනම් අභිත්‍ථාන ප්‍රශ්නය. එතකොට ඒක තුලම තමයි අර යෝගීනුත් හිර වෙලා හිටියේ. ඒ අය යම් තත්වයක් ලැබුවා. නමුත් ඒක গুপ্ত ගුඪ දෙයක් කියලා හිතුවා. අර විදියට හේතු ප්‍රත්‍යයන්ගින් නැති වෙන දෙයක් කියලා හිතුවේ නෑ. ඒ වෙනුවට යම් කිසි ගුඪ දෙයක් මෙතන ආත්මයක් තියෙන නොදන්න ආත්මයක්. එහෙම නැත්නම් දිවියෙක් ප්‍රශ්නේ මේකට ඇතුල් කරනවා මොකක් හරි සංඥාවකින්. ඔන්න ඔය සංඥාවේ එහා සංඥාවෙන් මිදෙන්න බැරි වුණේ මොකද? අරක මේකයි හේතුව. සංස්කාර අඳුනගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂම දේ තමයි. පටිච්චසමුපාදයේත් එක්කම යන අති විශේෂ වචනය සංස්කාරයි. දැන් මෙතන කිව්ව මේ අර සුවිශේෂ තීරණය ගත්තේ අර භික්ෂුන් වහන්සේ. මෙතේව චේතයයන් නාභි සංකරේයන්. මම මේ චේතනා සංස්කාර වලින් මිදෙන්න ඕන. චේතනා සංස්කාර වලයි ඒක තුලයි එළිලා හිටියේ. ඒකට මේකට තව ගෙඩි සාමාන්‍ය ගොඩේ උපමාවක් කියතොත් ඒක ඇත්ත වශයෙන්ම විසුද්ධි මාර්ගයේ දක්ව උපමාවක්. දැන් හිතන්න සැඩදියව පහරකින් එතර වෙන්න දොළ පාරක් ගලනවා. බා පාරමක් නැහැ මොකද්ද කරන්නේ? මෙහා පැත්තේ තියෙන 10ක එල්ලෙන ගලක් අල්ලගෙන පැද්දෙනවා. පැද්දිලා පැද්දිලා පැද්දිලා පැද්දිලා එහා පැත්තේ උනේ හැටියේ අතහරින්න ඕනේ. අතහරින්නත් නම් ආපෝ මෙහා පැත්තේ එනෝනේ. ඔන්න ඔබ තමයි එතකොට විපස්ස බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පහුරක් කිව්වේ සමථ විපස්සනා ආදී අර විදිහට අල්ලගන්න වැඩක් පමණයි. ඒකේ එල්ලිලා එල්ලිලා එහා පැත්තට ගිය හැටි අතහරින්න. හැබැයි අතහරින්න බය. ඒකනේ නියම සංඥා. ඊතකන් සීසෝ පැදමින් හිටින්. සීසෝ පැදිල්ලක් තියුනේ. අතහරින්න බයයි. මොකද ආත්ම සංඥාව ඇතුළත තියෙන නිසා. මම නැති වෙයි කියලා. නැති වෙන්න මමෙක් නැති බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සික්ඛා ඒක සංඥා ප්‍රඥාප්තිය තුලින් කියනවා. පටිසම්පාද ධර්මය තුලින් නුයාත්ම දෘෂ්ටිය බිඳින්නේ. ඒකයි මේ සූත්‍රයේ මුලින් ඉඳලා අගටම තියෙන මහා පුදුම සූත්‍රයක්. ඉතින් යන්න මේ උපමාන එකක් මතක තියාගන්න. ඒක ඇතුලින් කල්පනා කරගන්න. මෙන්න මේ සක්කාය දිට්ඨිය වැඩිම කියලා කියනකොට සද්දේ ඇවිල්ලා වෙන දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ අර විදර්ශනාව යෙදීම මේ පංච පාදාන ස්කන්ධය පිළිබඳව ඒක තුලින් නියම අවස්ථාවක මේවායි නිස්සාරත්වෙ හෙලි වෙලා අතහැරෙනවා. අතහරිනවා නේ අතහැරෙනවා. නැත්නම් නිස්සාරත්වෙ තියෙනවා. අන්නේ බඳු තත්ත්වයයි කොට මේ ඒක තුලින් වර නිරෝධිය ස්පර්ශ කරනවා කියලා කියන්නේ. සංඥා වේදිත නිරෝධයෙන් නැගිටින්නේ නිවනට අරහතේ නිවනටයි නැගිටින්නේ මොකද සංඥා වේදිතෙන් නැගිටිනකොට ඒ භික්ෂුවට ඇති වෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ අවබෝධයයි ඒත් ඒක කියන්නේ නිවන. ඒකට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධුනා නම් කෙනෙක් නැගිටින්නේ නිවනටයි. මොකද ප්‍රඥා ප්‍රඥාවයි කියලා ප්‍රඥාව තුලින් තමන් දැන්නේ සීනා ජාති කුසිතං භ්‍රමචර්යයන් කතං කරණියන් ආදී හැම එකක් කියන්නේ අවබෝධ කරගන්නවා. මෙතන කිසිවක් නැහැ. ඉතින් මේ ටික ඇති මේ පින්නතුන් තව ඉදිරි දේශනාවල මේවයි අතුරු දේවල් අපෙන් කියවෙන්න ඉඩ තියෙනවා කන තිබුණොත්. ඉතින් මේ පින්නතුන් කල්පනා කරගන්න අද වෙනි වටිනා දේශ අසල පොයේ දවසක අපි අර චතුරාර්ය සත්‍යයට පදනම වන පටිච්චසමුපාදයේ ඒ අල්ලලා මේ මේ පින්නතුන්ට යමක් කියවෙන එක ඇතුළත මේක මේ තමන්ගේ භාවනාවට ගත හැකි යමක් තිබෙනවා නම් උපකාර සමථ තමන්ගේ විදර්ශනාවට ඒ අරගෙන තමන් මේ අති භයානක සංසාර දුකින් මිදීමට මේ බණ භාවනා ඒ දියුණු පවුණු කරගෙන ඒ උතුම් tattwa සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙන මාර්ග බල ප්‍රතිවේදින් තුමම මානව සාර්ථක වෙන මේ දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවිශේෂිත අගණිතා දක්වාලම් තාක් සත්ව කෙනෙක් ඉන්නවනම් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට යනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගිනි තුමම මානව වෙනසෙත් ප්‍රාර්ථනා මේ ගාථා කියන්නේ ittavata camhi sampata sabbhi devanumodantu sabba sampatti siddhi sabbhi devanumoditva buddhantu amutang padang ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාමනි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාමනි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං आकाशट्ठादिबुम्मट्ठादेव दुःखपत्ताति निर्दुःखा भयपत्ताति निर्भय शोकपत्ताति निःशोका हन्तु सभ्ये पाणिनो दुःखपत्ताति निर्दुःखा भयपत्ताति शोकपत्ता दुःखपत्ताति निर्दुःखा ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපති මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා අබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පිචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවිච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.